මාසේ විස්තර කරුමේ උපෙන්නට අපිට පුළුවන් නම් පුළු පුරුවන් වෙලාට යම් යම් ශක්ති ප්‍රමාණය නොගැටි එහෙම නැත්නම් අපන්නකව මේ සිද්ධිය දිහා අනුඹ වෙච්ච දෙයක් වගේ බලානින්න පෘථග්ජනයට බේන්නේ නෝන්ජල්කමක් විදියට. පෘථග්ජනයට බේන්නේ මෝඩකමක් විදියට. පෘථග්ජනයේ හැඟුම් නැති කෙනෙක් විදියට. කිසිම පපුවක් නැති කෙනෙක් විදියට වගේ පේන. ඉතින් ඒත් ඒකටත් බයි. ඒකටත් බයි. ඒක නිසා සරුවත්නාන්සේගේ වචන ලොකු ඇත්තක් තියෙනවා. මම ලෝකෙත් එක නොගැටුණාට ලෝකෙ හැමදාම මගෙත් එක ගැටෙනවා කියන. ඒ නිසා යම් කිසි කෙනෙකුගේ උපේක්ෂාව හොඳ නම් වැඩෙනවා නම් ඒ පුද්ගලයා නිකන් හොඳ සස්පෙන්ෂන් තියෙන කාර් එකක් මොකක් සෝබරික වාගේ. රෝල්ස් රොයි කාර්ස් වලට වෙන බෙන්ස් කාර් වලට චක්‍රය ගෙවන්නේ එතන මොකක්වත් නිසා නෑ. හොඳ සස්පෙන්ෂන් තියෙනවා. යනකොට කොච්චර පාරේ වලවල් තිබුණත් ඒ shock absorber එකට ගත්තට පස්සේ ඇතුලේ යන මගින්න දැනෙන්නේ. ඒ කියන්නේ අපේ suspension සෞඛ්‍ය එක තමයි මේ අපේ ගමනේ දුර්වලකම. අපි යනකොට බරකරත්තයක් ගල්වල බාරක යනකොට චරස් බරස් එහාටත් තෙරෙනවා මෙහාටත් තෙරෙනවා ඉච්චින් මානසික වෛද්‍යවරු ගාවට යනවා කායික වෛද්‍යවරු ගාවට යනවා සායන වලට යනවා. නරක දේවල් නෙවෙයි මේක තමයි ස්වභාවය. නමුත් හොඳට තේරුම් ගන්න මේ සෑම දෙයකින්ම අපිට පණිවිඩයක් එනවා. අන්න මේ පණිවිඩය ඉවසා ගන්න තරම් දරා ගන්න තරම් අපිට උපේක්ෂාවක් නැති නිසා ඒ වගේම 탁කුබුක්කෝ නිසා අපි කාට හරි ගාණක් ගෙවලා හිතනවා කොන්තරත් කමෙන්ට් එකක පිස්සනන්න පුළුවන් කියලා. උපේක්ෂා හොඳට දිනුනට දිනුනට වෙන්නේ මොකද්ද? බාහිර උපක්‍රම හෝ බාහිර දේවල් නැතුව නැතුව මේ එන පණිවිඩයට හොඳට සාධාරණ සාවධාන බලන් ඉඳලා ඒ තුලින් ගන්න පණිවිඩය එනකොට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ශූන්‍යතා සත්‍ය සංයුක්ත දේශනා කියලා જાතියක් තියෙන නිබ්බාන පරිසංයුක්ත දේශනා ඉතාම ගැඹුරු කියලා කියන්නේ අන්න ඔය ටික තේරෙන්න පටන් ගන්නවා. අපි බලන්නේ මේ රොකට් එක උඩට විදින පැත්ත විතරයි. ආපහු එන පැත්තෙන් ධර්මයේ දිහා බැලුවොත් අපි ළඟ ඇති වෙන්න ගුණ කියනවා. අන්නේ ගුණ ටික තියාගෙන නුගුණ ඇත්තන් අපේ ගමන් පැත්ත නම් නුගුණ කියන්නේ පිස්සු කියන්නේ. නුගුණ කාර්යොත් එක්ක හැසිරෙන්න දන්නේ නැත්නම් අපේ ගුණය අපිට පිස්සුවක් වෙනවා. ඒ නිසා ගුණේ තියාගෙන නුගුණ ඇත්තොත් එකයි ඉඳ වෙන්නේ කියලා දැනගන්න පටන් ගත්තොත් බුදුරජාණන් වහන්සේ විතර මෙන්න මේ පරතරය සම්බන්ධීකරණය කරන්න ධර්ම දේශනා කරපු කවුරක්වත් නැහැ. මොකද හේතුව උන්වහන්සේ පරතරටම ගිහිල්ලා සම්පූර්ණ මායසරයක් මනුස්සත් එක්ක එකට ගත කරපු නිසා. අනිත් ආගම් වල ඇත්තටම මේ පරතරට ගිය தත්ත්වය විස්තර කරනවා. හැබැයි කියනවා මෙලෝ වශයෙන් ගන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම ඉහළෝකේ. ඒකට යන්න තමයි ඒ ඇත්තොත් මේ හොඳ වැඩ කරන්නේ. නමුත් මෙලෝ වශයෙන් චිත්‍රයක්වත් අඳින්න බෑ කියලා කියනවා ඒකේ. දකින්නත් බෑ, හිතන්නත් බෑ, හිතුවත් ඒකට නිග්‍රහ වෙනවා කියලා. හරියට යනකොට නෑ මම මිනිස්සෙක්, මම යහපැත්තට ගියා, මම ජිනයි, මම ඔයගොල්ලොත් එක්ක ඉන්නවා. ඉතින් අපි ඇතුලේ කවදා හරි දැක්කොත් මම තුලම ඒ කෙලෙසයිත ජීවිතයක් තියෙන බුදු කෙනෙකුත් ඉන්නවයි කියලා. අන්නේ දෙන්න අතර ගන්ගෙන වෙච්ච දවසේ තේරෙන බුදු දානසේ විශේෂංගන ගැඹුරුම දහම් පදවල වටිනාකම තේරෙනවා. අපි බුදුහාමුදුරු ඉන්නේ එතන මම ඉන්නේ මෙතන. ඒකට දඹදිව යන්න ඕන අනම්මනම් කිව්වොත් වෙන්නේ මොකද්ද? අර තමන්ගේ පැත්තේ පහත් වෙනවා. මොනවාන්ද කියන එක නෙමෙයි මං කියන්නේ. දඹදිවේකෙම දඹදිව ආඩ ගන්නවා. පුළුවන් තරම් යන්න. ඒක මට ප්‍රශ්නයක් නෑ. මතක තියාගන්න මේවා යනකොට දුෂ්කරතා එනවා. ඒ දුෂ්කරතා සෑම දෙයක් තුළම බුදුහාමුදුරු ඉන්නවා. ප්‍රතික්ෂේප කරොත් ප්‍රතික්ෂේප වෙන්නේ බුද්ධ කාලම තමයි. නැත්තම් බුදු ආමුදුර තමයි. නැත්තම් උපේක්ෂාව තමයි. ඒ නිසා අපි මෙතෙන් දෙනකන් ආවේ අපේ ශක්තිය. මේ එක්කෙනෙක්වත් දෙන්නේ කරටක් දාගෙන යන් කියාගෙන ආව කට්ටිය නෙමෙයි. දැන් මේ ගුණ ධර්ම ටික සේරම තවදුරටත් පන්නරේ හිටින්න නම් තවදුරටත් ශක්තිමත් වෙන්න නම් අනිවාර්යයෙන්ම කරන්න තියෙන්නේ වෙන කෙනෙක් එක්ක කටයුතු කරන දේවල් නොදැනෙන්න. ඒක කාටවත් නොඇඟ වෙන තාලෙට කටයුතු කරන යනකොට ඒකම අපි ඒකව අභ්‍යාස වෙනවා. ඒකම අපට ජුමාකාර මේ මිනිස්සු විඳින කියාගන්න බැරි දුකට හේතුව පේන්න පටන් ගන්නවා. ඒසල බාහිරේ පේනවා, ඇතුළේ පේනවා. අන්තිමට යනකොට අපි අර ගිය මාසේ විස්තර කරන්නේ උපේක්ෂාව. එnde එnde එnde එnde ශක්තිමත් කරගෙන ඒ උපේක්ඛා සම්බොජ්ජංගෙන් පස්සේ විද්‍යා විමුක්තියකට හිත යන්නේ. නැත්නම් අනාලම්බිත තැනකට නුඹට යන්නකො කොහොමද කියන එක හොඳට තේරුම් ගන්න පුළුවන්. මෙතෙන් එහාට තර්කය තුලින් ගිහිලා තර්ක නැති තැනට එනතම් පෙන්වන්න පුළුවන් තැනින් ගිහිලා පෙන්වන්න බැරි තැනට නිදර්ශන පෙන්වන්න පුළුවන් තැනින් අනුදර්ශන තැනට ගෙනියන්න පුළුවන්. ඉතින් ඒක මේ ಗುಣධර්ම මතිය ඒ ಗುಣධර්ම හොඳට සංකල්පණය කරලා නියම ප්‍රශස්ත සංකල්පණය ගැනීම සම්පූර්ණ අහමුදයක්. ඒ නිසා මම හිතුවා මේ ටික අද කතා කරන්නම් කියලා. මේකෙන් අපේ ඒ කාය සූත්‍රය පිළිබඳව දේශනාව સમાપ્ત වෙනවා. මේ ඔක්කොම මොන දිහා බලනකොට පේන තියෙන සෑම කෙනෙකුටම දිනු කරන ලදී අම්ප්‍රමා අසාමානික ගුණ වගේක් තියෙනවා. නමුත් හුඟව දෙනෙක් ඒක ඉදිරියට යනවා අඩුකම පිළිබඳව චෝදනාවකුත් තියෙනවා. ඒකට හේතුව මොකද්ද? ඒ අර තමන්ගේ තියෙන ගුණ ටික නොසඟ. කියා පාණ්ඩයක් නැතුව වැඩෙන ආකාරයෙන් මේ පැමිණිච්ච එක වෙනස් කරන්න යන්න ඕනේ. ලෝක වෙනස් කරන්න යන්න එපා. ඒ තුලින් Tamanට යන්න පුළුවන් පාර හොයාගෙන යන්න ගියොත් අපිට තේරෙයි අවුරුදු 2550 කුත් දැන්ට මේ වෙනකොට මාස 6කුත් දින 13ක් විතර ගත වෙලා. ඒ වෙනස නැතුව බුදුන් දැක ගන්න පුළුවන්. අද ඉන්න තැන ඉඳලා ජේතවනාරාමයේ කොච්චර දුර වුණත් ඒ වෙනස නැතුව දැක ගන්න නම් අර නිබ්බාන පරිසංයුක්ත ගතිය එහෙම නැත්නම් ශූන්‍යතා ප්‍රතිසංයුක්ත ගතිය කරුණාකර Taman ගුණයන්ට අගය කරන්න. හැබැයි ඒක කාටවත් පේන්න අඟවන්න ආඩම්බර වෙන්න නෙවෙයි. මේ ගුණ තියාගෙන මම අනෙක් කට්ටියත් එක්ක හැසිරෙනකොට කිසිම ගැටුමක්, හැපීමක්, විරුද්ධ වීමක් නැතුව යන්න පුළුවන් පාරක් තියෙනවා. අන්න ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ. ඒකට ආසන්නෙම තියෙන්නේ උපේක්ෂාව. ඒකට ආසන්නක් තියෙන සමාධිය. ඉතින් මේවා දිනු කරන දිනුකට අපි ක්‍රියාවක් තුනේ නැත්තම් මේවා මලකට කන්න නිසා එහෙන් මලකට කන්න දෙන්නේ නැතුව දිනු කරගත්ත පෙළගා පෙළගස්සගත්ත දේවල් තව තවත් ඉදිරියට කරගෙන යන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද මේ දේශනා වාරේ නැත්නම් මේ සූත්‍රයේ හමාරෙන්න නැවත කරන බලාපොරොත්තු වෙනවා. ධර්ම දේශනාවෙත් තමයි සදාන් කරන බලාපොරොත්තු වෙනවා. ශීල දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා. අපි ආතරේ කීයතු කළ යුතු දෙයක් තියෙනවනම් සාකච්ඡාත ඉස්සෙල්ලා මම ආරාධනා කර සිටිනවා මතු කරන්නේ. නැත්නම් නිදර්ශනයක් විදිහට අපි භාවනා හඳුන්වා දීමක් නේ ප්‍රායෝගිකව මොකද කරන්නේ? අපි ගිහිල්ලා වාඩි වෙලා වාඩි වෙච්ච තැනට හිත ආවද කියලා බලන්න නම් හිත හිතවිලි දිගේ දුවන්නේ වේදනා දිගේ දුවන්නේ සද්ද නැත්තම් අපිට තේරෙනවා මම මාත් එක්ක ඉන්නවා. මේ කයේ ඉන්නවා කියලා තේරෙනවා. එතකොට අපි ඒක හඳුනාගත්තේ කයට හිත ගැනීමෙන් මාර්ගයෙන් ලෝකේ අමතක කිරීමක් කියලා. එතකොට අපි දන්න පළවෙනි පියවර සාර්ථකයි. ඒක කියනවා නම් හරියට පාරක් පනින්න ඉස්සෙල්ලා අපි දෙපැත්ත බලනවා. වාහනේ වාහන දුවනනම් පනින්නේ නැහැ. වාහනේ වාහන නැති වෙලා බලලා අපි හැපැතර යනවා. ඒ වගේ හිතේ වේග දහරක් තියෙනවා නම් භාවනාවට හිත දාන්න එපා. දාන්න බෑ. ඊට වඩා හොඳයි ඉන්න ඉරියව්ව බලන එක. ඊට වඩා වේදනාවක් තියෙනවා නම් සකස් කරගන්න ඕනේ. ශබ්ද ඇහෙනවා නම් ඒ වෙලාවේ කරන්න බෑ. එතකොට අපි කයට ගත්තයි කියලා කියන්නේ පාර බීචිල්. කය එහාට මට වහන්නේ නැහැ. ඒ එහාට යන්න හදන වෙලාව වගේ ඊට පස්සේ ඒක හොඳට ඉස්තිර කරගෙන ඒ ගත්ත වැඩේම කරනවා මේ කයේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ සාවධානව ඉන්නකොට මේ ප්‍රාණයට එහෙම නැත්නම් පැවැත්ම සඳහා ප්‍රයත්න කරන්නේ ගොඩක් වෙලාට උඩුකය. යටිකය එහෙම තියෙනවා. කොණ්ඩ ගැවුම් ගෙඩියක යට කෑල්ල වගේ කොහෙ තියෙනවා. ඉතින් අපිට පුළුවන් එතකොට අර අප්‍රමාදී වැඩපිළිවෙලේ ඒ ප්‍රාණයට සම්බන්ධ කොටසට උඩුකයට හිත තියලා යටිකය අමතක පුළුවන් ද බලන්න. පුළුවන් නම් අර ලෝකයේ අමතක කරලා කයද ගත්ත කයෙන් යටිකය අමතක කරලා උඩුකයට ගත්තා. එතකොට එන්නේ එන්නේ එන්නේ පුංචි ප්‍රදේශයක් අවධානයට ලක් කරනවා. ඒකෙත් බලනකොට කොට වෙනවා කොනාසික ආග්‍රේද නැත්නම් උන්දරේද කියලා තවත් ඒකෙමුත් පුංචි කොටසක් අන්න ඉතුරු කොටසක් තමයි. ඒක හුස්ම ගන්න වෙලාවේදී පිට කිරීමක් තමයි. හුස්ම ගැනීම විතරයි. ඒකට අර ලොකු ඌයෙන් පටන් ගත්ත එක එන්නේ එන්නේ එන්නේ එන්නේ පටකොල හුස්ම ගන්න වෙලාව හුස්ම ගැනීම පමණයි. ඒක වුණාට පස්සේ පිට කරන එක පිට කරන එක පමණයි. එක දෙයයි එක වෙලාවට ඒක හොඳට කරනවා. ආන්නේ දෙ කරගෙන යනකොට අපි හරියට බිම ඇවිදගෙන ගිය කෙනෙක් දැන් කඹේ ඇවිදින්න ගත්තා වගේ. හරියම එකලාශයකට එනවා. එහෙම වුණොත් හුස්ම ගන්න වෙලාවට හිත විසිය යනවා පිට කිරීම සම්බන්ධයෙන්. පිට කිරීමට ගියාම ගැනීමට විසිරෙනවා. ඒක එක එකක් චක්‍ර වෙන්නලා දීලා තියෙනවා. ධාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පරිසම්පදා මාර්ගයේ යම් වෙලාවක මේ එකලස ගත්ත කෙනාගේ ආස්වාස කරන වෙලාවේදී හිත ආස්වාසයේ විශේෂ විසිරී ගියොත් කය සැලෙයි, කම්පණය වෙයි, චලිත වෙයි. ප්‍රශ්වාස වේලාවේදී ප්‍රශ්වාසයේ හිත බලද්දී ආශ්වාසයේ විශේෂ විසිරුණොත් කය සැලෙයි, ඉංජති, පන්දති, ලස්සන වචන ටිකක් වෙනවා. ඒ කියන්නේ එතකොට හරියට හොඳට සුසර කරපු වීණාවක වැරදිලා ඇඟිල්ල වැදුනවා. ඒකට ටියුන් වෙලා තියෙන වෙලාවක වැරදිලා ඇඟිල්ල වැදුනොත් ඒ අනුව නාග වාද නාගතාල රාග ශබ්ද තාල ඇති වෙන පටන්. ඒ වගේ හරියට එකලස් වුණාට පස්සේ ඇතුළේ විශේෂ ඇතුළේම හිත තිබුණොත් එහෙම යන්න පුළුවන් පොළොව යනවා වගේ. පිටවීම විශේෂ වැසිලා ගියොත්, පිසිලා ගියොත් ගැස්සෙන්න පටන් ගන්නවා. අන්නේ වැඩේ වෙන්න පටන් අරගත්ත පස්සේ අපිට ලෝභකමක් ඇති වෙනවා. ආසාවක් ඇති වෙන ඕනකම. අනේ මේ ඇතුළෙන් නයි ඇතුළේම හිස් තියෙනවනේ. පිට වෙනයි පිට වීම හිත තියෙනවනේ. මේ ගත්ත එකලස තියාගෙන ඉන්න. කියන කම්බියෙන් ජීවිතය කරන කුඩ දෙකක් අතර ගන්නවා. දැන් දිග ලීයක් අතර අරගන්නවා. ඒකෙන් මට්ටම් කරනවා. වයරගේ රිලව යනකොට කරන්නේ බල්ගේ උස ගන්න. ඒකෙන් එහාට මාත කරලා තමයි ඌ බැලන්ස් එක ගන්න. ඒ වගේ මොන හරි දෙයක් ඒක න කඹේට ගත්තට පස්සේ කඹේ මුලදී බලුවන් ඕක. කඹේ මැදට යනකොට යනකොට දැන් අගාදේ තියෙන්නේ. වැටුනොත් තමයි. ඒක කරන්නේ කුඩ දෙකක් හරි ඒ ඒ අන්නේ වගේ අර ගත්ත එකලස පවත්වාගෙන යන්න එකම ක්‍රමයයි තියෙන්නේ මානසිකාරය කියන වචනේ. දැන් මගේ මානසිකාරේ මොකේද තියෙන්නේ ඒක විතරක්ම බලන්න වෙන මොකක්වත් බලන්න එපා. බලපු ගමන් අන්දමන්දල වැට. මොකද මම කිව්වේ නිදර්ශනයක් ඔය ගිය පාර ගියාට පස්සේ මේ ටොරන්ටෝලදී මට කිව්ව කතාවක් කරන්න කියලා මේ සත්‍ය පිළිබඳව සිද්ධාර්ථ තුන්වන්ට කිව්ව කතාවක් ඇවිල්ලා මට නේ ඥානන්ද හඳුරන්න ඉස්ලාම දවසේ ලෝඩ් පිටියට ගිහිල්ලා සෙන්චරිය ගහපු දවසේ. ඉස්ලාමලු ගිහිල්ලා විශාල 15000ක් විතර ඉන්න සෙනඟ මැදට බැට් එක අරගෙන යනකොට සියලු දෙනාගේම අවධානය Taman දෙවිට යොමු වෙච්ච නිසා කොහොමද තරංගපෑමක් වළු වෙන්නේ. හැම දිනම දැන් Taman දිහා බලයි. ඉතින් ගිහිල්ලා කරලා ක්‍රීස් එක ගන්නවා